ඉතින් මේ තවත් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා මේ නමුත් මේ වගේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ මේ කාරණේ තේරුම් බලන්න දැන් මේ ලෝභ දේශ මොහ තිතිවිලි නිතරම ගලාගෙන එනවා අතමිදීමට මොකද්ද කරන්න ඕනේ මේ නිරෝධ කරගන්න මාර්ගය කියන්නේ කියලා ඉතින් පහසුම මාර්ගයක් මේවෙන් අයින් කරන්න කියන්න මොකද මේ තවත් ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතින් මේකෙදි තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක් ජීවිතය සහ ජීවිතයක් කියන වචන දෙකක් තියෙනවා මේක තෝරා ගන්න ඕනේ වැහැරී වෙනසෙන ජීවිතය ගෙවන හැටි මේ තමන් ගැන හිතන හැටි වැහැරී වෙනසෙන ජීවිතය ගෙවෙන හැටි පොඩ්ඩක් නටන්න එහෙම හිතලා උඩ පැනලා දඟලන්න හිතලා දඟලන ගමන හිතනවා වැහැරී වෙනසෙන ජීවිතය ගෙවන හැටි තමන්ටම ලැජ්ජා හිතෙනවා නට නට ඇඹරි ඇඹරි කියවනකොට දඟලනකොට වැහැරී වෙනසෙන ජීවිතය මෙහෙමද මේ ගෙවන්නේ මොන සුන්දරත්වයක්ද මේ භුක්ති විඳින්නේ? ඒ වෙනනම් ගෙවි ගෙවි යන අවස්ථාවක හැටි දකිනවා. එහෙම විශේෂයෙන් තමන් ඉතින් විශේෂ දෙයක් කරන්නේ නැහැ. නමුත් ගෙවිල යනවා යම් කිසි රායාසයෙන්. එහෙම අවස්ථාවක් තමන් ගැන මතුවුණොත් වැහැරි වෙනසෙන ජීවිතයේ ගෙවෙන හැටි. ගෙවන හැටි නෙමෙයි ගෙවෙන හැටි. උණ ගෑනවා අසනීපයක් එනවා ලඩක් හැදෙනවා. ඇඳේ ඉන්න අවත්පල වෙලා වැහැරි වෙනසෙන ජීවිතයේ ගෙවෙන හැටි. ජීවිතය කියලා ගන්නවා තමන් ගැන නිතර බලනකොට. තව කෙනෙක් බාහිර කෙනෙක් ගැන දකිනවා නම් මේ අන්‍ය වැඩක් නිකන් වැඩක් නැති විහිළු කොලොප්පන් වැඩ කරනවා දකින්නට පුද්ගලයෝ. ඊ ඇයට එහෙම කියන්න යන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේ තමන් තමන් ධර්මාභෝධයට විතරයි මේක ගන්නෙ. වැරී වෙනසෙන ජීවිතයක් ගෙවන හැටි කියලා හිතලා බලනවා අය පැත්ත. එහෙම විශේෂයක් නැහැ. නමුත් කෙනෙක් ලෙඩ වෙලා පැත්ත වෙලා වෙයි ඉන්නවා. වැහැරී වෙනසෙන ජීවිතයක් ගෙවෙන හැටි. ගෙවන හැටි ගෙවෙන හැටි. මේ වචන දෙකේ අදහස තේරුම් බල කර්මස්ථානයක් වශයෙන් මේක වඩනවා. මේක වඩන්නේ නිතරම කිය කිය කියන්නේ එකක් නෙමෙයි. අර වුණ එනකොට අර වුණට අනුවයි. රාග සහගත, ද්වේෂ සහගත ක්‍රියාවලිය තමාගේ ඊතරු ක්‍රියාත්මක වෙනකොට ඊට අනුව හිතනකොට කියනකොට කරනකොට වැහැරී වෙනසෙන ජීවිතයේ ගෙවන්න හැටි තමා තමාට නිග්‍රහ කරගන්න ඕනේ. මොනවද මේ වැහැරී වෙනසෙන ජීවිතයේ ගත ගත කරන ඔබ මේ කරන්නේ? Tamanටම ලැජ්ජා හිතෙන්න පටන් ගන්නවා. ටිකක් කාලයක් යනකොට වැටෙහෙන්න වැටෙහෙන්නයි ඒක වෙන්නේ. අන්නේ පුද්ගලෙ දිහා බලන හිත ඇදෙන දේවල් නටනවා, දඟලනවා, උඩ පායිනවා, ඉතින් විවිධ දේවල්. බෝල ගහනවා, ක්‍රිකට් ගහනවා. වැහැරී වෙනසෙන ජීවිතයක් ගෙවන හැටි කියලා බලන පුරුදු වෙනවා. අනේ ඉතින් ඉතින් තවත් තේරෙන්නේ නැහැ නං. බලනවා අර තරුණ ජීවිතේ ක්‍රිකට් ගහ ඉන්න එක තව ටිකක් ලොකු වෙලා ලොබු ගහිච්ච කලගුත් අරගෙන දැන් නාකි ඇවිල්ලා ක්‍රිකට් ගහනවලු. කොන්දත් කුදු වෙලා බලනවා එකපාර නාකි වුණා. අර තරුණයා ක්‍රිකට් ගහ ඉන්නකොට දැන් අපි හිතෙන් හිතනවා. අවුරුදු කීයේද? 25යි, 20යි, 18යි. කොල්ලන්ට. තරුණයාට. මොහොතකින් වයස ගිය අවුරුදු 55 වෙන්න, 60 වෙන්න, 75 වෙන්න. තවත් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් ගහනවා. දැන් කොහොමද ගහන්නේ? කොන්දත් කුදු වෙලා කනත් ලොමු ගැහිලා. ඉතින් කකුලොත් එහෙ මෙහෙ ඇදිලා. දැන් පිට වෙන කොහෙවත් ගහන්නේ වෙන කොහෙවත් ඇදගෙන වැටෙනවා කර කියලා. මොකද්ද වුනේ? අනේ වැහැරි වෙනසන ජීවිතයක් ගෙවන හැටි. චිත්‍රයේ මවලා බලන්න පුරුදු වෙනවා. ධර්මයේ ආબોධයේ හරිම ලස්සන ක්‍රමයක්. ආයතරයක් ක්‍රිකට් ගහන එක ඇලෙන්න හිතෙන්නේ නැහැ. මනවඩන් රූපයක් දකින්න මතක් වෙනවා. වැරී වෙනසෙන ජීවිතය ගෙවෙන හැටි. මොනවාද අවස්ථා? උදයංගම අවස්ථාවක් ගෙවි ගෙවි යනවා ඊළඟට අත්ංගම අවස්ථාව ආස්වාද ආදීනව නිසාරණ. අවස්ථා පහකින් ගෙවිලා යන ආකාරය බලනවා. පොඩි එකා උදයංගම අවස්ථාවේ යනවා. තරුණ අවස්ථාවට ආවා. අත්ංගම ආස්වාදි ගෙවෙන හැටි. ඉතින් තන්න ගැටවර අවස්ථාවේදීලා හිටා තරුණවට පත් වෙනකොට තරුණ අවස්ථාව ආස්වාදයේ විවිධ විදා ගෙවන හැටි. නැණ ගෙවෙන හැටි. ඊට පස්සේ ආදීන අවස්ථාව මැදි වයසට ආපුවාම ගෙවිලා යන ආයේගේ ස්වභාවය. නිසරණ අවස්ථාව අවසානයේදී මැරෙන මොහොතකින් කෙලවර වෙන අවස්ථාවේ හැටි. ඉතින් මේක නෙමෙයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ වෙන මොකද වටිනාකම? ওই ටික තමයි මේ ලෝක සත්‍යය කරන්නේ අවසාන නිකන් කියට උන් නිතර සිහි කරන්න පුරුදු වෙනකොට. එදිනදා තම තමන් කරන මුළු ක්‍රියාවලියටම දාලා බලන්න පුරුදු වෙනකොට ඔතන කායානුපසනාවත් වැඩෙනවා වේදනානුපසනාව චිත්තානුපසනාව ධම්මානුපසනාව ඔක්කොම වැඩෙනවා. ඔක පොතේ ওই විදිහට නැති වුණාට විදර්ශනා වැඩෙන ක්‍රමයක්. මෙහෙම කරන මේ මේ ප්‍රශ්න ටික ඔක්කොටම තියෙනවා මේ මේ විස්තර වලට මේ උත්තර ඔකේ තියෙනවා.